තෙරුවන් සරණයි. අපි අද විශේෂයෙන් කතා කරන්නේ උපේක්ෂාව කියන එක ගැන. මොකද මේ උපේක්ෂාව කියන එක මිනිස්සු අඳුනන්නේ නැති නිසා අපි සාමාන්‍යයෙන් දන්නවා අපි විඳින වේදනාවල් කොටස් තුනකට ගොනු කරන්න පුළුවන් සැප වේදනා, දුක් වේදනා සහ උපේක්ෂා වේදනා කියලා. එතකොට මෙතනදී අපි මේ අධ්‍යාත්මය දිනු කරගෙන යද්දී හිත හදාගෙන යද්දී මේක මානුෂීය පැත්තට තමයි ගන්නේ. මානුෂීය වේදනා එක්ක කතා කරන්නේ. ඉතින් ඇත්තටම නම් අධ්‍යාත්මය කියන එකේ පාර වැටලා තියෙන උපේක්ෂා වේදනාව හරහා. නමුත් මිනිස්සු උපේක්ෂා වේදනාව අඳුනන්නේ ඉතින් මෙන්න මේක ගැන පොඩි විග්‍රහයක් කොහොමද මේක අපේ ප්‍රායෝගික පුහුණුවට අදාළ වෙන්නේ සතිමත් බවට කොහොමද මේක අදාළ වෙන්නේ සතිපට්ඨාන භාවනා ක්‍රමයේ කරගෙන යද්දි කොහොමද මේක අදාළ වෙන්නේ එදිනෙදා ජීවිතයේදී කොහොමද මේක අත්දකින්නේ කියන කාරණා චුට්ටක් විස්තර කරන්න ඕනි කියලා හිතුණා ඉතින් අපි සාමාන්‍යයෙන් මුලින්ම ඔයගොල්ලන්ට කියා දෙන්නේ සති මාත්‍රාව කියලා මම කලිනුත් සඳහන් කරලා තියෙනවා. ඒ කියන්නේ අපි දැන් මේ කිසිම සිහියක් පතක් නැතුව ජීවත් වෙන ජීවීන් කොටාසයක්නේ. ඉතින් අපි අර ඉස්කෝලේ යනවා වගේ හරියට හෝඩියේ පන්තියේ ඉඳලා මේක පටන් ගන්න ඕනි වගේ අපි කියලා දෙන්නේ මේ ධන ගාගෙන දනිපනි ගාගෙන 7යි 7යි කියලා පොඩි එකෙක් නැගිටලා ඇවිදින්න හදනවා වගේ මේ එල්ලෙන්න පුංචි සතිය තමයි අපි ඔබට මේ කියා දෙන්නේ. වර්තමාණයට අවදි වෙනවා කියන එක. මේ මොහොතට දැනුවත් වෙනවා කියන එක. එතකොට ඇත්තටම හරියටම සතිය කියන එක තව හොඳට බල ගැන්විලා ඒකේ තියෙන අඩුපාඩු කැපිලා අපිට අර ලෝකෝත්තර පැත්තට යන්න තව ඉස්සරහට එන්න තියෙනවා. ඒ ඉස්සරහට එනකොට මේ හුදු අවධානයම හරියන්නේ නැහැ. මේ හුදු අවධානය විතරක්ම නෙමෙයි මේකට උපේක්ෂාවත් එකතු වෙන්න ඕනේ. ඒ කියන්නේ අපි ඇලීම් ගැටීම් දෙකම නැතුව මැද්දට යන ගමන් අර මම කලිනුත් භාවනා වීඩියෝ වල සඳහන් කරා ඇත්තටම මේ භාවනා කරන්නත් ඕනේ නිවන් දකින්න ඕනි කියන හැඟීමවත් නැතුවයි කියලා. ඒ කියන්නේ ටිකක් දුරට යනකොට ඉලක්කය පවා අතහැරෙන්න ඕනේ. අපි මුලින්ම මේකට බහින්නේ ඉස්සලාම මේ කරන වැඩේට ආසාවෙන් ඊට පස්සේ මේකෙන් ලැබෙන අත්දැකීම් වලට ආස වෙනවා සමහර දේවලට ගැටෙනවා. ඔහොම තමයි අපි මේකට හැලහැප්පිලි මැද්දේ අඩිය තියන්නේ. ලොකු අරමුණකුත් ඇතුව නිවන් දකින්නම ඕනි ඕනි ඕනි එහෙම අදහසකින් අපි බහින්නේ. හැබැයි එහෙම බැස්සට අපි ඕඩිය පන්තියෙන් බැස්සර ටික ටික ටික ටික ඉස්සරහට යන්න යන්න තමයි මේ සතිය බලගෑන් වෙලා එද්දී අර සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මවල තියනවා වගේ සති ඉන්ද්‍රිය සති බල සති බොජ්ජංග මාර්ගාංග දක්වා මාර්ගාංග මට්ටමේ තියෙන සතිය දක්වා එනකොට මේ අපි අඩිය තියෙන සතිය වගේ නෙමෙයි. මේකට තව විශාල වශයෙන් දේවල් එක්ක එකතු වෙලා බලගන්නනවා. එතකොට ඇලීම් ගැටීම් දෙක නෑ වගේම අපිට ඉලක්කයකුත් නැතුව යනවා. අපි සතිමත් වෙන්නේ භාවනා කරන්නේ භාවනාව උදෙසා විතරයි. කියන්නේ ප්‍රතිඵල බලාපොරොත්තු වෙන්නේ ඉතින් මෙන්න මෙතනදී උපේක්ෂාව කියන එක අනිවාර්යයෙන්ම අවශ්‍යයි. සතියත් එක්ක එකතු වෙන්න ඕනේ. ඒ කියන්නේ මේ නිකාම්ම දේවල් දැනුවත් වෙන එක විතරක් නෙමේ විනිශ්චයක් කරන්නත් බෑ. අපි වර්තමාණයට අවදි වෙනකොට ඒ අපි වර්තමානයේ හඳුනා ගන්න. සතිමත් වෙන දේවල් කෙරෙහි විනිශ්චයක්, ruci අරුචිකම්, කැමැති අකමැති, අප්‍රසන්න ගති, ප්‍රතික්ෂේප ගති, ඇලෙන ගති, බදා ගන්න ගති මේ දේවලුත් නැතුව තමයි අපි සතිමත් වෙන්න ඕනේ. අන්න එතකොට තමයි මනස නියමාකාර නිහඬ බවකට ඇවිත් නියම උපේක්ෂාවකින් අපි භාවනා කරන තැනකට මනස යන්නේ. ඉතින් මේ తত্ত্বය ක්‍රමානුකූලව කරන පරයන්ක භාවනාවේදී විතරක් නෙමෙයි. ඊටාම හැලහැප්පිලි මැද්දේ ගෙවන එදිනෙදා ජීවිතෙදිත් අපිට මේක උපයන්න පුළුවන්. එහෙම උපයන්න බැරි නම් ඒ භාග්‍යවතුන් වහන්සේගේ ඉගැන්වීමෙන් ඇති වැඩකුත් නැහැ. නමුත් මිනිස්සු හිතන් ඉන්නවා මට මතකයි මම කලින් පෝස්ට් එකක් දැම්මහම මේ දැම්ම මේ භාවනාව කියන්නේ වර්තමාන මොහොතට අවදි වෙන එක. ඒ කියන්නේ මේ හැල හැප්පිලි දුක් දුම්නස් කරදර වැනි තමයි භාවනා කරන්න තියෙන කිව්වම ඒකට ගොඩක් අය විරුද්ධව කමෙන්ට් කරලා තිබුණා. ඒ කියන්නේ භාවනා කියන්නේ මොකක්ද කියලා තේරෙන්නේ නැහැ මිනිසුන්ට. ඒගොල්ලෝ හිතන් ඉන්න මේ භාවනාව මේ සවුන්ඩ් එන්නේ නැති, ශබ්ද එන්නේ නැති, මధుරෝ නැති, මැස්සෝ නැති, වැස්ස නැති, බාධා නැති, ඊටාම සප පහසු කුටීරයක් අස්සට ගිහලා කරන දෙයක් විතරයි කියලා. නෑ මේක ප්‍රායෝගික දෙයක්. බාකුතුන් වහන්සේගේ නිවන් මාර්ගය. ඉතින් එතකොට අර අපි පරයන්ක භාවනා සක්මන් භාවනා වශයෙන් භාවනා මධ්‍යස්ථානයකට වගේ කොටු වෙලා කරද්දී විතරක් නෙමෙයි අපි මේ එදිනෙදා ජීවිතයේ හැලහැප්පිලි මැද්දෙත් මේ සතිමත් වෙද්දිත් මේ උපේක්ෂාව කියන එක අපිට ගන්න පුළුවන් ගත යුතුයි. ඒ ඒ ඒ தত্ত্বය දක්වා අපි මනස අරන් යා යුතුයි. එහෙම නැති වුණොත් ඔබ බලාපොරොත්තු වෙන අරමුණට යන්න ලැබෙන්නේ නැහැ. ඒ වගේම මෙතනදී තව දෙයක් මම මතක් කරනවා. ඇත්තටම වර්තමාන ලෝකයේ දෙස් විදෙස් ගොඩාක් අය මේ මයින්ඩ්ෆුල්නස් කියන එක, සතිමත් වීම කියන එක, භාවනාව කියන එක භාවිතා කරන්නේ ලෞකික අරමුණු උදෙසායි. මම නැවතත් කියනවා මිනිසු සෑහෙන භාවනාවට ඇවිල්ලා තියෙන්නේ. ඇත්තටම ලෞකික අරමුණු සාක්ෂාත් කරන්න. මතක තියාගන්න වැඩිදුර යන්න හම්බෙන්නේ මේක ලෝකෝත්තර අරමුණක් උදෙසා භාගතුන් වහන්සේ දේශනා කරපු දෙයක් ප්‍රකාශ කරපු දෙයක්. ඉතින් මේ පාරේ යද්දී අපිට ලෞකික ආනිසංස ලැබෙනවා. ඒක වෙනම කතාවක්. හැබැයි මිනිස්සු පුරුදු වෙලා තියනවා ලෞකික ජීවිතේ සාර්ථක කරගන්න කම් සැප උදෙසා භාවනාව පාවිච්චි කරන්න. ඒක නම් එච්චර හොඳ දෙයක් නෙමෙයි කියලා හොඳට මතක තියාගන්න. මොකද මට කතා කරන ගොඩාක් අය කියන දේවල් වලින් තේරෙනවා මේගොල්ලෝ මේ ලෞකික අරමුණක් සාක්ෂාත් කරන්න තමයි ඇත්තටම භාවනාව පටන් ගන්න තියෙන්නේ. ඕනතරම් අන්තර්ජාලය පරීක්ෂා කරලා බලන්න ඇත්තටම මිනිසු ධර්මයට යොමු වෙලා තියෙන්නේ ලෞකික අරමුණු ටිකක් සාක්ෂාත් කරන්න. භාවනාවට එන්නෙත් ඒකට. ඉතින් එක අකමැත්තෙන් වුණත් කියන්නේ ඔබට වැඩිදුරක් කියන්න ලැබෙන්නේ නැහැ. කොහෙන් හරි කෙක්කක් වැටෙනවා කියලා නම් මතක තියාගන්න. ඉතින් අපි මේ කතා කරන්නේ ලෝකෝත්තර අරමුණක් එක්ක. ඉතින් ඔබට ඇත්තටම අවශ්‍යයි නම් මේ සසරින් අයින් වෙන්න ඕනි කියන හැඟීම තියෙනවා නම් ඔබට මේ උපේක්ෂාව සම්මිශ්‍ර වුණු සතිය දක්වා ඔබේ මනස දිගට අරගෙන යන්න ඕනේ. ඉතින් ඒ නිසායි අපි කියන්නේ මේක ඇත්තටම ලේසි නැති දෙයක්. ඒ නිසායි අපි කියන්නේ පුංචි තැන ඉඳලා බබෙක් වගේ පොඩි ළමෙක් වගේ පටන් ගන්න හෙමින් හෙමින් සරල තැනින් පටන් ගන්න කියලා අපි කියන්නේ එක ඒකයි. ඉතින් එකපාරට පටන් ගන්නකොටම ඔබට සාර්ථක නොවෙන්න පුළුවන්. හොඳ සාර්ථක ප්‍රතිඵල නොලැබෙන්න පුළුවන්. හැබැයි මේක නැවත නැවත කිරීමෙන් තමයි ඔබට ඇත්තටම යමක් අත්දකින්න පුළුවන් වෙන්නේ. ඉතින් අපේ ලෝකේ මේ වර්තමාන ලෝකේ මිනිසුන්ට වෙලා තියෙන ප්‍රශ්නේ තමයි මිනිස්සු ෂණික ප්‍රතිඵල ඉල්ලගෙන තමයි දේකට බහින්නේ. හොඳට බලන්න මිනිස්සු මෙච්චර දැන් මම මේ channel එකේ භාවනාව කියන්නේ මම භාවනාව කරන හැටි මේ පොඩි පොඩි ටෙක්නික් දෙකක් දැම්මා. එකක් දැම්මා පළවෙනියටම දැම්මේ ලෝකයේම අත්හැරෙන සරල භාවනාවක් කියලා දැම්මා එකක්. ඊළඟ එක දැම්මේ විනාඩි 3කින් මනස නිස්කලංක කරගන්න ගන්න එකක්. බලන්න ගිහිල්ලා මේ වීඩියෝ දෙකට ලැබිලා තියෙන views ටික මම හිතන්නේ 25000 පැනලා. අනිත් ඒවට තියෙන්නේ මේ 1000 2000. ඒකෙන් තේරෙන්නේ ඔබට තේරෙන්නේ නැතුණාට ඒකෙන් තේරෙන්නේ මිනිසු මිනිසු ෂණික ප්‍රතිඵල හොයන්නේ. භාවනාවෙනුත් ෂණික දේවල් හොයන්නේ. ඒවට අග්ගාලා බිස්නස් වෙනවා. ඒවට අග්ගාලා විකිනෙනවා. එහෙම දේවල් මේකේ නැහැ. ඒ නිසා කියන්නේ මේ මිනිසුන්ට ඉවසීම නැහැ මේක හෙමින් හෙමින් ගොඩනගාගෙන යන්න. ඉතින් එහෙම නැති අයට කරන්න දෙයක් නැහැ විසි වෙනවා. ඒගොල්ලෝ අරහෙටත් පයින්නවා, මෙහෙටත් පයින්නවා, අතෙන්ටත් යනවා, මෙතෙන්ටත් යනවා, අරකත් කරනවා, මේකත් කරනවා අන්තිමට ඔළුව අච්චාරුවක් වෙලා. ඉතින් මට ගොඩාක් අහුවෙච්චි අය ඉන්නවා. භාවනා උපදෙස් ගන්න කතා කරනවා. ඒගොල්ලන්ට ගුරුවරයෙක් නැහැ. නිශ්චිත ගුරුවරයෙක් නැහැ. ඒගොල්ලෝ තැන් තැන් වලින් එක එක ඒවා අහගෙන ඒගොල්ලන්ට ඉතන විදියට වැඩේ කරන් යනවා. අන්තිමට ඒගොල්ලොම දන්නේ නැහැ ඒගොල්ලෝ ලොකු ගොදුරු වලට අහුවෙලා. ඒ කියන්නේ භාවනාවෙම කොහේ හරි ගැටයක් එක ලියන්න බෑ. ඒගොල්ලෝ හිතන විදිහට තැන් තැන් වලින් කෑලි කෑලි අරගෙන භාවනා කරනවා. එහෙම නෙමෙයි පොඩ්ඩක් නිහතමානීකම හදාගන්න ගුරුවරයෙක් තෝරගන්න. ඇත්තට මේගොල්ලන්ගේ මාන්නේ අධිකයි. ඒකයි ගුරුවරයෙක් තෝරගන්න ඇත්තේ. කෙනෙක් යටතේ හික්මෙන්න කැමති නැහැ. ඉතින් එහෙම වුණොත් ඔබට මේකේ සාර්ථක ප්‍රතිඵල එන්නේ නැහැ කියලා නම් අනිවාර්යයෙන්ම කියන්න පුළුවන්. ඒ නිසා ඔබට තේරෙන්න ඕනේ ඉවසීමෙන් මේ කටයුත්ත පුංචි තැන ඉඳලා පටන් ගන්න. ඉතින් නිකාම්ම අපි වර්තමානයේ සතිමත් වෙලා විතරක් ඔබට මේ ලෝකෝත්තර අරමුණු සාක්ෂාත් කරන්න ලැබෙන්නේ නැහැ. උපේක්ෂාව අනිවාර්යයෙන්ම මේකට එකතු කරගන්න ඕනේ. එතකොට මේ උපේක්ෂාව කියන එක ඔබේ මනස මේ නිහඬ කරගන්න යන අධ්‍යාත්මය කරා යන ලෝකෝත්තර අරමුණ කරා යන ගමනේදී මේ උපේක්ෂාව කියන එක ඇත්තටම මනස නිහඬ කරගන්න තියෙන එකම මාර්ගයත් ඒක. ඒ වගේම භාවනාවේ ප්‍රතිඵල කියලා දෙයක් ලැබෙනවා නම් ඔබේ මනස ටිකෙන් ටික ටිකෙන් ටික උපේක්ෂාවට හැරෙනවා ඔබේ භාවනාව දියුණු වෙනවා නම්. මනස මධ්‍යස්ත වෙන්න ගන්නවා. ඒ කියන්නේ ඔබට තේරෙන වචනෙන් කිව්වොත් ඔබේ මනසේ ආතති අසහන එන්න එන්න අඩු වෙනවා කියලා ඔබට දැනෙන්න ගන්නවා. ඒ ආතති අසහන අඩු වෙන්නෙම අනිවාර්යෙන් මනස උපේක්ෂාවට වැටෙන නිසායි. මොකද අපි යමකට ඇලුනොත් හෝ ගැටුනොත් අනිවාර්යෙන් මනස ආතති අසහන වලට යනවා. ඉතින් භාවනාව ටික ටික පුහුණු වෙද්දි මට දැනෙනවා නම් මගේ මනසේ ආතති අසහන අඩුයි කියලා ඒකෙන් තේරුම් ගන්න ඕනේ මම දන්නේ නැතුණාට මට තේරුනේ නැති වුණාට මගේ මනස ටික ටික උපේක්ෂාව ස්පර්ශ කරගෙන තියෙන්නේ කියලා. ඉතින් මේ මෙතනදි මම කිව්වා මිනිස්සු උපේක්ෂා වේදනාව කියන එක හඳුනන්නේ නැහැ කියලා. මෙන්න මේක ගැන මම පොඩි කාරණයක් මතක් කරනවා. ගොඩක් අය දන්නවද මජ්ක්‍ධිම නිකායේ සූත්‍රයක් තියෙනවා මට මතක විදිහට වේදාල සූත්‍ර දෙකක් තියෙනවා චූල වේදාල සහ මහා වේදාල කියලා මට මතක හැටියට චූල වේදාල සූත්‍රේ <clears throat> බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලේ මේ විශාඛ කියලා උපාසක මහත්තයෙක් විශාඛා උපාසිකාව ගැන නෙමෙයි මේ කියන්නේ විශාඛ කියලා පිරිමි කෙනෙක් සහ එයා බෑන්දලා හිටියේ ධම්මදින්නා ධම්මදින්නාව මේ දෙදෙනා විවාහක දෙදෙනෙක් ඉතින් මේ විශාඛ උපාසකයා භාග්‍යතුන් වහන්සේගෙන් ධර්ම ශ්‍රවණය කරන්න ගිහිල්ලා අනාගාමී ඵලයටපත් වෙනවා. ඉතින් අනාගාමී වුණු කෙනෙක් කම්සප විඳින්නේ නැහැ නේ කියන්නේ. විවාහ වෙලා හිටියත් අඹු සැමි සම්බන්ධයෙන් පවත්න්නේ නැහැ. ඉතින් එයා අනාගාමී වෙලා ගෙදර ආපු දවසේ බිරිඳට එයාගේ වෙනසක් දැනෙනවා. ඊට පස්සේ විස්තර ඇහුවාම විස්තර කිව්වාම මේ ධම්ම දින්නාවත් කැමති වෙනවා පැවිදි වෙන්න. ඊට පස්සේ ඉතින් විශාකා විශාක එතුමියව ආශ්‍රමයකට යොමු කරනවා. එතුමිය පැවිදි වෙලා රහත් වෙනවා. ධම්මදින්නාව ඉක්මනින්ම. ඉතින් මේ එතුමිය රහත් වෙන්නේ ඒ ගමේ ආරාමේ නෙමෙයි එතුමිය ගොඩාක් ඈතකට යනවා භාවනා කරන්න කියලා කැලේකට ගොඩාක් ඈතකට ගිහිල්ලා භාවනා කරලා රහත් වුණාට පස්සේ නැවත සවැත් නුවරට වඩිනවා සවැත් නුවර ආරාමෙට. ඒක විශාකට ආරංචි වෙලා විශාක හිතනවා මෙයා මේ කලකිරිලක් දන්නේ ආවේ ජීවිතේ මහානකම ගැන පොඩ්ඩක් මොකද වෙලා තියෙන්නේ කියලා පරීක්ෂා කරන්න ඕනි කියලා විශාක යනවා ධම්මදින්නාවගෙන් ප්‍රශ්න ටිකක් අහන්න. අන්න ඒ ගැන සඳහන් වෙන සූත්‍රයක් තමයි චූල වේදල්ල කියන්නේ. ඔයගොල්ලෝ ගිහිල්ලා බලන්න හරිම ගැඹුරු ප්‍රශ්න ටිකක් අහන්නේ. හරිම ලස්සන උත්තර තියෙනවා. මේ එතන එක ප්‍රශ්නයක් අහනවා විශාක උපාසකතුමා මේ ධම්මදින්නා තෙරණින් වහන්සේගෙන් එක ප්‍රශ්නයක් නෙමෙයි ප්‍රශ්න තුනක් අහනවා වේදනාව ගැන. ඒකේ පළවෙනි ප්‍රශ්නේ අහනවා මේ ආර්යාවෙනි සැප අපි අපි විඳින වේදනා තුන් වර්ගයක් තියෙනවා සැප වේදනාව දුක් වේදනාව සහ උපේක්ෂා වේදනාව. එතකොට මේ උපාසකතුමා අහනවා ආර්යාවෙනි සැප වේදනාවේ සැප මොකද්ද දුක මොකද්ද කියලා. හොඳට අහගෙන ඉන්න මේ කෑලි ටික. සැප වේදනාවේ සැපේ මොකක්ද දුක මොකක්ද? ඒ කියන්නේ ඒකේ තේරුම සැපේ සැප වේදනාවේ සැපේකුත් තියෙනවා දුකකුත් තියෙනවා. එතකොට මොකක්ද එහෙනම් ඔබට දැන් එනවද උත්තරයක්? ඔබ විඳින සැප වේදනාවක සැපයකුත් තියෙනවා දුකකුත් තියෙනවා කියලා ඔබ කවදා හරි දැකලා තියෙනවද? අපි දන්නේ සැප වේදනාවේ සැපක් තියෙනවා කියලා විතරයි. ඒ නිසා තමයි අපි සැපේ බදාගන්නේ. ඒ නිසා තමයි අපිට සැපේ නැතුව ඉන්න බැරි. අපි ඒක බදා ගන්නවා. මොකද අපි දැකලා තියෙන්නේ සැපේ විතරයි. හැබැයි ඒකේ දුකක් තියෙනවා. එතකොට මේ ධම්මදින්නාතරණින් වහන්සේ උත්තර දෙනවා විශාක උපාසක සැප වේදනාව කියන කියන එක අපි ළඟ අපේ ජීවිතයට එනකොට අපිට සැපයක් ඒක අපේ ජීවිතේ යනකොට අපිට දුකක්. ඒ කියන්නේ සැපේ කියන්නේ නিত্য දෙයක් නෙමෙයි අනිත්‍ය දෙයක්. ඒක අනිවාර්යෙන්ම එනවා වගේම යනවා. අපි නිතරම වීඩියෝ වල කියනවා වගේම ඔය ඔක්කොම එන්නේ යන්නයි. හැබැයි අපිට අපි අපේ ප්‍රෝග්‍රෑම් වෙලා තියෙන විදිහ කොච්චරද කියනවා නම් අපි සැප වේදනාව නිත්‍ය කරගෙන ඉන්නේ. ඒක නැති වෙන්න බෑ. ඒ නිසානේ ඔබ ඔය දන්න දවසේ ඉඳලා ඔච්චර නැහෙන්නේ ඔය සැපේ ස්ථිර කරගන්නනේ. ඒක අස්තීරයි කියන එක ඔබට තවම තේරිලා නැහැ බෞද්ධ වුණාට. අන්න ඒක දකින්න තමයි අපි මේ භාවනාව ප්‍රගුණ කරන්නේ. එතකොට සැපය කියන එක අපේ මනසේ හට ගන්නකොට අපේ මනසට එනකොට අපිට ලොකු සැපයක්. ඒක යන්න යනකොට ඒ කියන්නේ ඒක ගෙවෙනවා, ඒක නැති වෙනවා, ඒක නිරුද්ධ වෙනවා. නිරුද්ධ වෙනකොට දුක. ඔන්නෝක තමයි සැප වේදනාවේ සැප සහ දුක. ඊට පස්සේ ධම්මදින්නා තෙරණින් වහන්සේ මේ උත්තරේ දුන්නාම විශාක ඊළඟ ප්‍රශ්නය අහනවා දෙවෙනි එක. ඒ තමයි ධම්මදින්නාවෙනි හොඳයි. එහෙනම් දුක් වේදනාවේ සැප මොකද්ද දුක මොකද්ද? දුක් වේදනාවටත් තියෙනවා සැපයක් දුකක්. ඒක මොකද්ද කියලා අහනවා. ඔන්න දැන් අර කලින් ප්‍රශ්නෙට උත්තරේ දීපික ඔබේ ඔළුවට හරියට මීටර වුණා නම් ඔන්න දෙවෙනි ප්‍රශ්නෙට මොකද්ද එන්න ඕනි කියලා ඔබට හිතා ගන්න පුළුවන් වෙන්න ඕනේ. එතකොට දැන් සැප වේදනාව එනකොට සැපයි යනකොට දුකයි නම් දුක් වේදනාව එනකොට දුකයි යනකොට සැපයි. ඒ කියන්නේ දුකක් එනකොට අපිට ලොකු දුකක්. පීඩාවක් දැනෙනවා. ඒක ගෙවෙනවා අනිවාර්යයෙන්ම දුක් වේදනාවක් සැප වේදනාවක් වගේම තියෙන්නේ අස්තීරයි අනිත්‍යයි ඒක යනවා ඒක යනකොට අපිට යන්නේ අපිට සැපයක් දීලා ඉතින් අපිට දුකක් එනකොට මෙන්න මේක මතක නැහැ අපි හිතනවා දුකක් ආවම මේක සදාතනිකයි මේක ස්ථීරයි ඒ නිසා තමයි මිනිස්සු අහකන්නේ. ඒ නිසා තමයි මිනිස්සු ඉහත බැඳගෙන අඬන්නේ. ඒ නිසා තමයි මිනිසුන්ට ඉවසීම නැති. ඒ නිසා තමයි මිනිස්සු මේක අනාගන්නේ. ඒ නිසා තමයි මිනිස්සු තව තව අමාරුවේ වැටෙන්නේ. මොකද මිනිසුන්ට මතක නැහැ. මිනිස්සු දන්නේ නැහැ. මිනිස්සු අත්දැකලා නැහැ. මිනිසුන්ට සිහිය නැහැ. මේ දුක්ඛ කියන්නේ අනිත්‍ය දෙයක්. මේක අනිත්‍ය ධර්මතාවයක්. මේක ආවා වගේම මම මේකට වටිනාකම් දුන්නේ නැත්තම් මේක රඳවගත්තේ නැත්තම් මේක එන්නේත් යන්නයි. මේක යනවා මට තියෙන්නේ ඇවිල්ලා යනකම් බලන් ඉන්න විතරයි. එතකොට ඒක යනකොට අපිට සැපයක් එනවා. ඉතින් මේ સિદ્ધාන්තය දන්නේ නැහැ. ඒ නිසා මතක තියාගන්න තියරි ඔළුවේ තියන අයට මේක එන්නේ නැහැ. ඒ නිසා ඔබ අනිවාර්යයෙන්ම ප්‍රැක්ටිකලි සතිමත් බව පුරුදු කරන්න ඕනේ. ඔන්නෝග තමයි දෙවනි ප්‍රශ්නේ සහ උත්තරේ. ඉතින් ධම්මදින්නාතරණින් වහන්සේ මේ උත්තරේ දුන්නාම විශාක තුන්වෙනි ප්‍රශ්නේ අහනවා. තුන්වෙනි ප්‍රශ්නේ මොකක් වෙන්නේ නැද්ද එහෙනම්? තුන්වෙනි ප්‍රශ්නේ අහන්නේ හොඳයි ආර්යාවෙනි. එහෙනම් උපේක්ෂා වේදනාවේ සැප මොකද්ද දුක මොකද්ද කියලා අහනවා. ඔන්න ඔබට මේ ප්‍රශ්නේ මම යොමු කරනවා. බලන්න පුළුවන්ද කියලා කල්පනා කරලා දැන් සැප වේදනාවේ දුක් වේදනාවේ සැප දුක දෙක කිව්ව කිව්ව තාලෙට මේක එක කියන්න බෑ. සැප වේදනාවේ දුක් වේදනාවේ සැප දුක අපිට කියන්න හරි ලේසි. හැබැයි උපේක්ෂා වේදනාවේ සැප දුක තීරණය කරන්නේ අර ක්‍රමයට නෙමෙයි වෙනස්. ඒ නිසා ඒ තාලෙට මේකට උත්තර දෙන්න බෑ. එනවද ඔබට අදහසක් මොකද්ද උපේක්ෂා වේදනාවේ සැප මොකද්ද උපේක්ෂා වේදනාවේ දුක මේ මේකේ සැපක් දුකක් තියෙනවා. මෙන්න මේක මිනිසු දන්නේ නැහැ. ඔන්න ඔකට තෙරණින් වහන්සේ දෙන උත්තරේ තමයි උපේක්ෂා වේදනාව සැපක් වෙන්නේ උපේක්ෂා වේදනාව ආවට පස්සේ අපිට ඒක අඳුන ගන්න පුළුවන් වුණොත් අපිට සැපයි අඳුන ගන්න බැරි වුණොත් අපිට දුකයි අන්න ඒක තමයි මම කිව්වේ මිනිස්සු උපේක්ෂාව අඳුනන්නේ මිනිස්සු සෑහෙන දුක් විඳිනවා මොකද්ද මේකේ යන් උපේක්ෂා වේදනාව කියලා අඳුන ගන්න තියෙන්නේ. උපේක්ෂාව උපේක්ෂා වේදනාව කියන එක උපේක්ෂාව කියන එක ඔබේ මනසට ආවහම ඔබ ඒක අඳුනගන්නේ මහා එපා කරපු ගතියක්. මුස්පේන්තු ගතියක්. මෙලෝ රහක් නැති ගතියක් ඔබේ වචන වලින් මම මේ කතා කරන්නේ. හේ බාලා කිසිම පණක් නැහැ. කිසි ගතියක් නැහැ. ඔන්න වචන තියෙන්නේ ඔබේ ජීවිතේ හොඳට බලන්න. ඔබට ඔන්න ඔය වගේ මානසික ෆීලිං එකක් ආපු වෙලාවකට ඔබේ මනසේ ලොකු සැපකුත් සතුටකුත් නැහැ ලොකු දුකකුත් නැහැ ඒ වුණාට ඉන්නත් බෑ බලන්න ඔබ ඒ වෙලාවට මොකද්ද කරන්නේ? එක්ක යාළුවෙකුට කෝල් එකක් ගන්නවා, එක්ක ෆිල්ම් එකක් බලනවා, එක්ක යාළුවෙක් හම්බ වෙන්න යනවා, එක්ක එළියට යනවා, එක්ක මොකක් හරි මොකක් හරි අරකට කුණු ගොඩක් දා ගන්නවා ඔබ. ඒ උපේක්ෂා වේදනාව අඳුන ගන්න බැරි නිසා ඔබට ඒක දැනෙන්නේ මහ එපා කරපු ගතියක් විදියට, මුස්පේන්තු ගතියක් විදියට ඔබ ඒකේ රහ දන්නේ නැති නිසා ඔබ ඒකට ඇලිලා හෝ ගැටිලා විඳින්න පුළුවන් දෙයක් දා ගන්න තමයි අර අනිත් කරන්නේ. ඉතින් ඒ කියන්නේ අපේ මනස ආස එක්ක වැලෙන්න එක්ක ගැටෙන එක සැපටයි දුකටයි තමයි මනස ආස කැමති. ඉතින් අර උපේක්ෂාව අපි භුක්ති විඳින්න දන්නේ නැති නිසා, උපේක්ෂාවේ හැටි දන්නේ නැති නිසා අපි එතනට ඒක අයින් කරගන්න, ඒක විසික් කරගන්න, සතුට වෙන්න පුළුවන් හෝ දුක් වෙන්න පුළුවන් දෙයක් අතෙන්ට ගෙනහලා දාගන්නවා. හොඳට මතක තියාගන්න අපි මේ පැය 24ක් ගෙවන දවසක් ඇතුළත ඇත්තටම නම් වැඩිපුර වාර ගාණක් අපේ මනස තියෙන උපේක්ෂා වේදනාව තුළ අපි ඒක දන්නේ නැහැ. ඒකට අපේ ලොකු සාංශේ හරි ලස්සන උපමාවක් දෙනවා. ඒ උපමාව තමයි <clears throat> අපි රැයට අහස බලනවනේ තරු බලන්න. අපි හරි අහසයි ආසයි අපි කැමති අහසේ තරු පායලා තියෙනවා බලන්න. අපිට පේන්නේ අහසේ තරු ටික. අපි තරු ටික දිහා බලලා හරි සතුටක් සැපක් විඳිනවා. හැබැයි කාට හරි පේනවද තරු අතරින් තියෙන ඉස් අවකාශය? අපේ ලොකු සාංශය කියනවා මොකක් හරි ක්‍රමයකට අපි හිතමු කියනවා රේඛයක් හරි මොකක් හරි දාලා ওই තරු ටික එක තැනකට එක ගොඩකට එකතු කරනවා. එකතු කරාම ඇත්තටම වැඩිපුර තියෙන්නේ තරුද හිස් අවකාශයේද? වැඩිපුර තියෙන හිස් අවකාශය අපිට හිස් අවකාශය බලන්න බෑ. අපි කැමති නෑ. ඒක නීරසයි. හිස් අවකාශයේ මොනවද බලන්න තියෙන්නේ කියලා අහනවා. එතන තියෙන්නේ උපේක්ෂාව. අපි ඒකට කැමති නෑ. එතන තියෙන්නේ ඇත්තරම නිර්ාමිස සහනය. එතන තියෙනවා මනසේ ආතතිය අසහන නැති තත්ත්වයක්. හැබැයි අපි ආස මතක තියාගන්න සැප වේදනාවක් ආවත් මනස ඇවිස්සෙනවා දුක් වේදනාවක් ආවත් මනස ඇවිස්සෙනවා අපි ආස ඒ ඇවිස්සෙල්ලෙන් ලැබෙන ෆීලින් එකට සැපයක් ආවත් මනස ඇවිස්සෙනවා දුකක් ආවත් ඇවිස්සෙනවා. ඉතින් මිනිස්සු හිතනවා සැපේ සැපයෙන් මනස ඇවිස්සෙන එක තමයි ජීවිතය කියලා. ඉතින් දුක එපා කියලා සැප ඉල්ලගෙන ඉල්ලගෙන නටන ජීවිතයක් තමයි ඔබ අරන් ඉන්නේ. එහෙම එකක් නෑ මේ ලෝකේ. එහෙම එකක් විද්‍යමාන නෑ. ඒ නිසා තමයි ඔබ දුක එපා කිව්වත් සැප විතරක් ඉල්ලුවට දුකත් එනවා. හැබැයි වැඩිපුර තියෙනවා ඔය ඔය ඔය දෙකටම අහු වෙන්නේ නැතුව ඔය උගුලටම ඔය උගුල් දෙකටම අහු වෙන්නේ නැතුව අනේ හරිම නිස්කලංකව ගෙවන්න පුළුවන් මොහොතවල් බර ගාණක් ඔබේ ජීවිතයට එනවා දවසක් ඇතුළත ඔබ එක අගේ යන්න දන්නේ නැහැ. එක බාර ගන්න දන්නේ නැහැ. ඔබ එකට පයින් ගහනවා. ඇත්තටම සැනසෙන්න මොහොතවල් එනවා. අර අපි ඒක දාගෙන තියෙන්නේ අපි මේ උපේක්ෂාව කියලා දන්නේ නැති හන්ද තමයි අපි ඒක මුස්පේන්තුවක් එපා කරපු ගතියක් විදිහට ලේබල් කරන්නේ. අන්න ඒකයි ධම්මදින්නාතරණින් වහන්සේ උත්තර දෙන්නේ උපේක්ෂා වේදනාව දන්න කෙනාට තමයි සැපේ. දන්නේ නැත්නම් එයාට ඒක මහා මුස්පේන්තුවක්, මහා එපා කරපු ගතියක්. ඉතින් කාට හරි තේරෙනවා නම් මට මේ වෙලාවේ බරපතල සතුටකුත් සැපේකුත් නැහැ බරපතල දුකකුත් නැහැ. ඒ කියන්නේ උපේක්ෂාව. එතන තියෙන ලොකු සහනයක්. ඔබට ඒ විවේකයේ භුක්ති විඳින්න බෑ. මිනිස්සු විවේක වෙන්න ඕනේ, විවේක වෙන්න ඕනේ, විවේක වෙන්නලා වෙන්න ඕනේ කියලා කෑ ගැහුවට බලන්න අපේ දවස පුරාම මේ විවේකේ එනවා. විශාල ප්‍රමාණයක් එනවා අපි අපි කැමති නෑ බාර ගන්න. ඒකයි කියන්නේ මිනිස්සු මේ බොරු කරන්නේ කියලා. මිනිසුන්ට විවේකේ එනවා කැමති නැහැ. ඉතින් ඔන්න ඔය මානසිකත්වයේ හරහා තමයි ඇත්තටම අපිට ලෝකෝත්තර අරමුණු කරා යන්න පුළුවන්. මොකද ඔබ බලන්න මං මෙතන අමතර ප්‍රශ්නයක් අහනවා. දැන් අපි දන්නවනේ අපි යන්නේ නිවන් දකින්න නම් නිවනේ තියෙන්නේ උපේක්ෂා වේදනාව කියලා අපි දන්නවා. උපේක්ෂාව කැබැයි ඔබයි මමයි දන්න වගේ එකක් නෙමෙයි. උපේක්ෂාවක් තියෙන්නේ. එතකොට ඔබ හිතන්න ඔබ දැන් ඔය ඔක්කොම කරන්නේ නටන්නේ දඟලන්නේ නිවන් දකින්නනේ උපේක්ෂා වේදනාවකට යන්නනේ එතකොට ඔබ බලන්න අපි මේ එදිනෙදා ජීවිතයේ සාමාන්‍යයෙන් ඉඳින උපේක්ෂාව නිවන තියෙන උපේක්ෂාව නෙමෙයි ඒකට හේතුව අපි මේ එදිනෙදා ජීවිතයේ විඳින උපේක්ෂාව ASCII වැඩ කරනවා අනුසය ක්ලේශයක් අවිද්‍යාව අනුසය වැඩ කරනවා. එතකොට මේ අවිද්‍යාවත් සහිත උපේක්ෂාවත් තමයි අපි මේ එදිනෙදා ජීවිතයේ භුක්ති විඳින්නේ. එතකොට ඔබ බලන්න මේ එදිනෙදා ජීවිතයේ අපි සාමාන්‍යයෙන් අපේ ජීවිතයට එන උපේක්ෂාවවත් අපිට බාර බෑ. අපි අපිට ඒකත් මහ එපා කරපු ගතියක්. අපි ඒකටත් කැමති නැත්තම් ඔබ කැමති වේද නිවන් දකින්න. ඔබ කැමති වේද නිවන නිවන එනකොට බාර ගන්න. මොකද නිවනේ තියෙන්නේ මීටත් වැඩිය බරපතල සියුම් ගැඹුරු උපේක්ෂාවක්. ඇත්තටම නම් ඔබ ඔය කොච්චර නැටුවත් ඔබේ හිත කැමති නෑ නිවන් දකින්න. ඔබේ හිත කැමති නෑ නිවන් දකින්න ඔබට නිවන් දකින්න ඕනි කී කියව දැඟලුවාට. ඒක තමයි ඇත්ත කතාව. ඒක ඒක තේරුම් ගන්න ඕනේ ඉස්සෙල්ලාම. ඒ නිසා තමයි ඔබ මේ වටේ දුවන්නේ. නිවන් දකින්න ඕනි කී කියා මේව කරාට ඇත්තරම නිවනට යන පාර ඇස් පනා පිටට එනවා. අපි ඒක එපා කියනවා. අපි ඒක එපා කියනවා. මොකද අපේ ඔළුවේ තියෙන්නේ නිවන ගැන වෙනම ඉමේජ් එකක්. උඩින් යන්න ඕනේ, පා වෙන්න ඕනේ, ලයිට් පේන්න ඕනේ, තර්ඩ් අයි එන්න ඕනේ, ඔළුව කුරුවල් වෙන්න ඕනේ. මහා විකාර ටිකක් දාගෙන තියෙන්නේ. ඔබ හිතන් ඉන්න කිසිම විදිහක එකක් නෙමෙයි නිවන කියන්නේ වෙනස්. වෙනස්. ඒ නිසා මිනිස්සු කැමති නෑ ඒ ඇත්තනි ඇත්තට මේ පාරේ යද්දි මිනිස්සු හිතනවට වැඩිය වේගයෙන් මේ නිවනට අදාළ يعني මාර්ගඵල නිවනම නෙමෙයි අපිට නිවන දකින්න පුළුවන් ක්‍රම තියෙනවා තදංග විස්ක තදංග නිබ්බුති විස්කම්බන තදංග වශයෙන් විස්කම්බන වශයෙන් පටිපස්සදි සමුච්ඡේද උන්වම ගොඩක් බර ගන්නක් තියෙනවා නිවන විග්‍රහ කරන. ඉතින් තදංග වශයෙන් නිවන් දකිනවා කියන්නේ මේ කෙලෙස් ෂණ මාත්‍ර වශයෙන් ටික ටික ටික ටික යටපත් වෙනකොට අපි යම්කිසි නිවනක් එතන භුක්ති විඳිනවා ස්ථීර නැහැ. ඉතින් මේ తాවකාලිකව මනසට එන නිවනත් අපි බාර ගන්න අකමැති නම් ඔබ හිතනවාද ස්ථීර නිවන බාරගනී කියලා? ඉතින් ඒ නිසා කියන්නේ ඔබ හිතනවට වැඩිය වේගෙන් ඔබේ මනස දියුණු වෙනවා නිවන ළඟට ගෙනහල්ලා දෙනවා. එතකොට ඔබ කියන එපා කියලා. ඇයි මේ බන්දේසියක තියලා නෙමෙයිනේ මේක මට ගෙනාවේ. මේ එලියක් පෙනුන්නේ නැහැනේ මේක එනකොට. උඩින් ගියේ නැහැනේ මේක එනකොට. පා උන්නේ නැහැනේ මේක එනකොට. මේක නිවනක්ද? ඇයි මිනිසුන්ගේ ඔළුවේ දාගෙන තියෙන්නේ ඒවා? ඒ කියන්නේ ඔබ ඉල්ලන්නේ නිවන ඔය ලෞකික මානසිකත්වයේ ඉඳගෙන. ඒකයි අර වගේ දේවල් එක්ක නිවනක් ඉල්ලන්නේ. ඇත්තටම ওই ලෞකික මානසිකත්වයේ 100%ක් අතුරුදහන් වුණු තැනයි ඔබට නිවන කියන එක එන්නේ. ඒක තේරෙන්නේ නැහැ මිනිසුන්ට. මිනිස්සු නිවනත් ඉල්ලන්නේ මේ දැන් ඉන්න මට්ටමේ ඉඳගෙන. නෑ මේ මට්ටම 100%ක් චුත වුණාම තමයි නිවන කියන එක එන්නේ. අපේ ලොකු සංසේවට ලස්සන වචන කියනවා මම ඒවා කියන්න කැමති නෑ. ඉතින් ඒ නිසා මතක තියාගන්න ඔබ දැනගන්න ඕනේ මේ ලෝකෝත්තර මාර්ගයේ යද්දී අධ්‍යාත්මික මගේ යද්දී උපේක්ෂාව කියන්නේ මොකද්ද කියන එක නැතුවම බැරි දෙයක් අනිවාර්යෙන් ඔබ ඒක ගැන දැනගන්න ඕනේ. ඔබ මේ සතිමත් වීමේ මාර්ගයට අනිවාර්යෙන්ම ටික ටික සතිමත් උපේක්ෂාව කියන එක ඇතුළත් විය යුතුයි. එහෙම නැති වුණොත් <clears throat> ඔබේ මනස ඉස්සරහට යන්නේ නැහැ, දියුණු වෙන්නේ නැහැ. ඒක නිකන් හොද හොද මඩේ දානවා වගේ වැඩක් ඉස්සරහට යනවා, අපසර යනවා, දියුණු වෙනවා ටික දවසක් ආයේ පිරිහෙනවා, වටේ කැරකෙනවා, ඔන්නෝම ටිකක් වෙන්නේ. තේරුමක් නැහැ. ඉතින් මම මේ දේශනාවේ මුල් හරිය කිව්වා වගේ ගොඩක් අය මේ භාවනාව අල්ලගෙන තියෙන්නේ ලෞකික પરමාර්ථයෙන් නිසා ගොඩක් අයට ඉස්සරහට යන්නත් බෑ. කෙකි වැටෙනවා හොඳට මතක තියාගන්න. ඒ නිසා ඔබේ අරමුණ සුද්ධ කරගන්න ඔක්කොටම කලින්. ඉතින් ඒ නිසා මේ උපේක්ෂාව කියලා කියන්නේ ඔන්න ඔහොම දෙයක්. එතකොට ඔබ දැනගන්න ඕනේ ටිකෙන් ටික මේ සතිමත් භාවයට උපේක්ෂාව එකතු වෙනවද නැද්ද කියන එක ඔබට ෆීල් වෙනවා. ඔබට දැනෙනවා. එතකොට ඔබේ මනසේ උපේක්ෂාවට සාදර වෙන ගතිය හදාගන්න ඔබ දැනගන්න ඕනේ. උපේක්ෂාවටත් සතිමත් වෙන්න දැනගන්න ඕනේ. මේ මට ඇවිල්ලා තියෙන උපේක්ෂා වේදනාව කියලා. ඒක හඳුනාගත්තොත් විතරයි ඔබට ඉස්සරහට යන්න පුළුවන්. හඳුනාගත්තේ නැත්නම් ඔබ කරන්නේ මොකද්ද? උපේක්ෂාව වෙන හැම වෙලාවකම ඒක හඳුනා ගන්න බැරි වුණාම ඒක ඒක මුස්පේන්තුවක් කියලා හිතලා ඒකට ආයෙත් අර කක්ක ගොඩක් ගෙනහලා දාගන්නවා. අසුචි ගොඩක් ගෙනහලා දාගන්නවා. එක්ක සැප වේදනාවක්, එක්ක දුක් වේදනාවක් ඒක එතෙන්ට ගෙනහලා දාගන්නවා. මනස උපේක්ෂා වෙනකොටම. ඉතින් ඒක තමයි හොද හොද මඩේ දානවා කියන්නේ. ඊට පස්සේ ආයෙත් භාවනා කරනවා. ආයෙත් හරියන. ඊට පස්සේ චරුචරු ගන්නවා අනේ මෑනියෝ හරියන්නේ නැහනේ, හරියන්නේ නැහනේ. ඔව් හරියන්නේ නැහැ. මන්ද උපේක්ෂාව හඳුනන්නේ ඔබ. උපේක්ෂාව හඳුන ගන්න ඕනේ. ඉතින් ඒ නිසා ඔබ දැනගන්න ඕනේ මේ ඔබට හැකියාව තියෙනවා නම් මේ පුහුණුව ආරම්භයේදී නැතත් නමුත් පුළුවන් නම් ආරම්භයේ පටන්ම උපේක්ෂාවෙන් යුක්තව ද්වේතාවයක් නැතුව ද්වේතාවය කියන එක මම කලිනුත් විස්තර කළා මේ ලෝකේ දෙපැත්තක් තියෙනවා. ඔය සැප දුක වගේ ඒ එහෙම දෙපැත්තක්. ඒ දෙපැත්තටම අහු වෙන්නේ නැතුව මැද්දේ ඉඳගෙන මධ්‍යස්ත මට්ටමින් ඔබට මේ සතිමත් බව ආරම්භ කරගෙන පුහුණු යෙදෙන්න පුළුවන් නම් ඔබේ භාවනාව ඔබ හිතනවට වැඩිය වේගෙන් දියුණු වෙනවා. ඒ නිසා අන්න එතකොට ඔබට පුළුවන්කම ලැබෙනවා මේ ලෝකය දිහා, ඔබේ මනස දිහා, නැත්නම් ඔබ දිහාම උපේක්ෂා සහගතම ඔබට බලන්න පුළුවන්කම එනවා. අන්න එතකොට තමයි ඔබේ භාවනාව නිවැරදි මාර්ගයට යොමු වෙලා තියෙන්නේ. එහෙම නැත්නම් තවමත් ඔබේ මනසේ කැපෙන්න දේවල් තියෙනවා කියන එක මතක තියාගන්න. ඔබට ලෝකෙ දිහා ඔබ දිහා ඔබේ මනස දිහා සියල්ලම දිහා මධ්‍යස්ථ මානසිකත්වයකින් බලන්න පුළුවන් කියන්නේ ඔන්න ඔබ හරි ට්‍රැක් එකේ. ඉතින් මේ කාරණේත් මතක තියාගෙන සතිමත් බව කියන එක දියුණු කරන්න. ඔබේ භාවනාව දියුණු වේවි. තෙරුවන් සරණයි.